කච්චේ සත්තා දිත්තේව ධම්මේ පරිනිබ්බායන්ති බුද්ධිමත් වාසනාවන්ත සත්පුරුෂ කාරුණික ගුණබර පින්වතුනි අද අද මේ උදෑසන වේලාවෙහි හැම සියලු දෙනාම සෝදානම් වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතර අමාමේනී බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන්නට යෙදුන ධර්මකාරණා අතරතින් කෙටි ධර්මකාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්න ශ්‍රවණය කරන්න සවන් දෙන්නට අද මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකාව විදිහට තබා ගන්නට යෙදුනා සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ සලායතන සංයුත්තයේ ලෝක කාම ගුණ වග්ගයේ එන පංචසික පඤ්ඤා කියන සූත්‍රය මේ සූත්‍රය බොහෝමත්ම වැදගත් සූත්‍රයක් හැම සියලු දෙනාගේම ජීවිතවලට ලොකු වටිනාකමක් එක් කරන සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ සමීපයට එක් අවස්ථාවකදී පංචසික දිව්‍ය පුත්‍රයා ඇවිදින්ලා අහපු ප්‍රශ්නයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊට ලබා දීපු පිළිතුර පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි කවුරු කවුරුත් අදිෂ්ඨාන කරගමු ප්‍රාර්ථනා කරගමු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව සංසාර විමුක්තිය උදෙසාමයි දේශනා කරන්නට යෙදුනේ සසර දුක නැති කිරීම උදෙසාමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා උන්වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කළ ඒ ධර්මය අපි මේ වෙලාවේ ශ්‍රවණය කරලා අහලා රස කරගන්න කුසල ශක්තියම අපි කාට කාටත් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරන්ටම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය හැමදෙනාම සිද්ධ කරගන්න ඕන ඇති කරගන්නට ඕනා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට ආපු පංචසික දිව්‍ය පුත්‍රයා වරක් භාග්‍යවතුන් වහන්සේගෙන් අපි මේ දේශනා කළ ගාථා පාඨයට අදාළව ප්‍රශ්නයක් විචාරනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් අතරත සමහර සත්ව කෙනෙක් මේ ජීවිතය තුළදීම පරිණිරවාණයට පත් වෙනවා. තවත් සමහර සත්ව කෙනෙක් මේ ජීවිතය තුළදීම පරිණිරවාණයටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර සත්ව කෙනෙක් මේ ජීවිතය තුළදීම පරිණිරවාණය ලබා ගන්නත් සමහර සත්වයෙක් මේ ජීවිතය තුළදීම එම තත්වයටපත් නොවෙන්නටත් හේතුව දේශනා කරන්න වදාරන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් පංචසික දිව්‍ය පුත්‍රයා ඉල්ලීමක් සිද්ධ කළා. ඒ ඉල්ලීමට අනුවයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී පංචසික දිව්‍ය පුත්‍රයාට දේශනා කරනවා අසකන නාසය කියන අසකන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් සෑම මිනිස්සෙකුටම සෑම සත්වයකටම පිහිටනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසේ තියෙන ස්වභාවයේ ඇසෙන් කරන දේ තමයි රූප අල්ලා ගැනීම, රූප ග්‍රහණය කර ගැනීම. ඒ හැරුණකොට ඇහෙන් වෙන දෙයක් කරන්නේ නැහැ. රූප බලනවා, රූප දකිනවා කියන කාරණා දෙකයි ඇහෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කන තුලින් සිද්ධ වෙනවා ශබ්ද අල්ලා ගැනීම, ශබ්ද ඇසීම, කන තුලින් සිද්ධ වෙනවා ශබ්ද අහනවට වඩා එහා ගිය දෙයක් කන තුලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දිව තුලින් රසගුණ දැනගන්න ස්වභාවය දිව තුල තියෙනවා. ඉන් එහා දෙයක් දිවෙන් සිද්ධ වෙන්නේ රසය දැනගන්නට දිව මූලික වෙනවා. ඒ වගේම තමයි මේ නාසය තුලින් ගඳ සුවඳ ආග්‍රහණය කරගන්නට නාසය උපකාරී වෙනවා. ඒ වගේම තමයි ස්පර්ශයන් දැනගන්නට ශරීරය උපකාරී වෙනවා. ධර්මතාවයන් තේරුම් ගන්නට මනස උපකාරී වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පංචසිකට පංචසික යම්කිසි කෙනෙක් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට අරමුණු වන දේවල් පස්සේ යනවනම් ඒවා ග්‍රහණය කරගන්නව නම් ඒවා ආත්ම ස්වභාවයෙන් බඳ ගන්නව නම් ඒ තුළ උපාදානයක් ඇති කර ගන්නව නම් ඒවා අල්ලා ගැනීමට ලක් කර ගන්නව නම් පංචසික අන්න එවැනි උදවියට මේ ජීවිතය තුළම පරිණිරවාණයටපත් වෙන්නට බෑ කියලා දේශනා කරනවා. එතකොට පරිණිරවාණයටපත් වෙන්නට පුළුවන් කොයි අයටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචසික යම් කෙනෙක් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු කරගන්න දේවල් කෙරෙහි බැඳෙන්නේ නැත්නම් ඒව අල්ලගන්නේ නැත්නම් ඒව මම මගේ කියලා හිර කිරීමක් කරගන්නේ නැත්නම් ඒ තුල ඇදබැඳ තබා ගැනීමක් ඇති කරගන්නේ නැත්නම් ඒ පිළිබඳ උපාදානයක් ඇති කරගන්නේ නැත්නම් අන්න ඒ උපාදානයේ ඇති කර නොගන්නා හැම සත්වයකටම පුළුවන්කම ලැබෙනවා කියනවා පරිණිරවාණයටපත් වෙන්නට එනිසා මේ දේශනාව බොහොම වැදගත් වෙනවා මනුස්ස ජීවිත ලබාගෙන උත්පත්තිය ලැබපු අපි කාට කාටත්. අපි සෑම දිනෙකම කල්පනා කළ යුතු වෙනවා සංසාර ගමන තුළ අපි මේ ආකාරයට ගමන් කරන්නේ මොන හේතුවක් නිසාද? අපි හැම දිනාම මේ හැම උත්සාහයක්ම ගන්න මේ සසර ගමන නතර කරන්නට එහෙම නැත්නම් මේ විඳින අප්‍රමාණ වේදනා ස්කන්ධේ මේ දුක නතර කරන්නටයි හැම සියලු දෙනාම උත්සාහවත් වෙන්නේ මහන්සි වෙන්නේ. මොන වගේ ආකාරයක මොන වගේ පින්කමක් කළත් අපි හැම දෙනාගේම එකම ප්‍රාර්ථනාව වෙන්නේත් ඒක. සමහර වෙලාවට කෙනෙක් ප්‍රාර්ථනා කරන්නට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දවස හෝ වේවා ඒ සනසිල්ල ලැබෙන්නට කියලා. කොයි දවසක කොයි මොහොතක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළත් කාගෙත් ඒ කායන අරමුණ වෙලා තියෙන්නේ එහෙනම් මේ භව ගමන නතර කරන එක. එහෙනම් භව ගමන නතර කිරීමට අවශ්‍ය කරන දේශනාවයි බුදු පියාණන් වහන්සේ මෙතනින් පැහැදිලි කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් මේ ඇහැට අහු වෙන රූප, ඇහැට සම්බන්ධ වෙන රූප, ඇහත් එක්ක ගැටෙන රූප, මනසින් උපාදානය කර නොගෙන ඒ රූප පිළිබඳ දැඩි ඇල්මක් ආශාවක් ඇති කර නොගෙන යම් කෙනෙකුට ඒවා පිළිබඳ උපේක්ෂා සහගතව බලන්න පුළුවන්කම ලැබෙනවා නම් අන්න එයා ඇහෙන් මිදුණා වෙනවා රූප දකින ඇහි තියෙන ස්වභාවයේ රූප දැකීම. හැබැයි ඇහෙන් දකින රූප අල්ලගන්න ඉදිරිපත් වෙන දේ තමයි මනස කියලා කියන්නේ, හිත කියලා කියන්නේ. ඒ නිසා ගර්හා කලේතු රූපේට ගර්හා කිරීමත් අල්ලාගත යුතු රූපය අල්ලා ගැනීමත් මේ කාරණා දෙකම සිද්ධ වෙන්නේ මනස තුළින්. නිකම්ම ඇහෙන් රූපයක් දැක්කට මේ කාරණිය සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් එතනදී ඉදිරිපත් වෙනවා මනස, එහෙම නැත්නම් හිත. හිත ඉදිරිපත් වෙන නිසාම අන්න එතනදී බන්ධනයක් බැඳීමක් අල්ලා ගැනීමක් මගේ කියන හැඟීමක් සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා තුළ ඇති වෙනවා. ශබ්දය පිළිබඳවත් එහෙමයි. ඒ වගේම ගන්ධය පිළිබඳවත් එහෙමයි. අනිකුත් මේ සෑම කාරණාවකටමත් මූලික වෙන්නේ හිත. එහෙනම් හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕන පළමු කොටම මේ හිත සුවපත් කරගන්නට යම්කිසි කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් හිත සුවපත් කරගන්නට හිතේ තියෙන මේ ස්වභාවය දකින්නට හිතේ තියෙන අල්ලාගෙන අල්ලාගන්න බැඳෙන්නට කැමති වෙන ස්වභාවය ප්‍රඥාවෙන් මනසින් දකින්නට යම් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් එසේ පුළුවන්කම ලැබෙන හැම කෙනාටම පුළුවන්කම ලැබෙනවා මේ සසර ගින්න සසර වේදනාව සසර දුක කියන එක නැති කරන්නට නිමාවටපත් කරන්නට පෘථග්ජනය විදිහට හැම කෙනෙක්ගේම ස්වභාවය තමයි තමයි පින්වතුනි මේ ඇහැ පිනවන්න, ඇහැට ලස්සන දේවල් පෙන්වන්න, ඇහැට ලස්සන දේවල් මුණගස්වන්න පුතග්ජන හැම හිතකම ස්වභාවය මේක. ඒක කුඩා දරුවගේ ඉඳලා ඒ විදිහයි. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වැඩිහිටි තත්වයටපත් වුනහම විතරද මේ කාරණේ තියෙන්නේ කියලා. නමුත් නැහැ. කුඩා වයසේ ඉන්න දරුවගේ පවා සංසාර ජීවිතේ පුරාවට ඇහැට අලංකාර දේවල්, ලස්සන දේවල් පෙන්눔 කරලා, පෙන්නලා අල්ලා ගන්න හුරු කිරීම නිසා කුඩා දරුවට පවා ඒ ඒ තියෙන ස්වභාවය, ඒ අල්ලා ගැනීමේ ස්වභාවය කුඩා කල ඉඳලම පහළ වෙනවා. නිකමට බලන්න ගෙවල් වල දරුමල්ලෝ ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරන්න වැඩිහිටියෝ කල්පනා කරන්න මාස 6ක් 7ක් විතර වෙන දරුවත් ඇහෙන් රූප අල්ල ගන්නවා මාස 6ක් 7ක් 8ක් වෙන දරුවත් ඇහෙන් අහුවෙන රූපත් එක්ක බැඳෙනවා මාස 6ක් 7ක් 8ක් වෙන දරුවා පවා ඇහැට අහුවෙන රූප Tamange කියලා උපාදානය කරගන්නවා එහෙම නොතේරෙන වයස කියලා ඒ අර ධර්මතාවයේ ඒ ස්වභාවයේ ඒ දරුවන් තුලින්වත් ඈත් වෙන්නේ නැහැ නිදසුනක් විදිහට බලන්න අපි දකිනවා සමහර ගෙවල් වල සමහර කුඩා දරුවන්ව නලවන්න දරුවන් නිදා ගන්න ඇඳට උඩින් දරුවන් නිදි කරවන තොටිල්ලට උඩින් වයින් කරලා කරකවන්නට පුළුවන් වයින් කරලා අතෑරියහම වටේට කරකැවෙන ලස්සන මල් වලින් හදපු යම්කිසි දෙයක් ඉහළ එල්ලලා තියෙනවා දරුවා නලවන්න වැඩිහිටි හැම කෙනෙක්මත් දන්නවා මේක. ඒ වගේම අම්මලා තාත්තලාත් මේක දන්නවා. යම් තැනකදී දරුවා අඬන වෙලාවක් එනවනම්, දරුවා වැළපෙන වෙලාවක් එනවනම්, අන්න ඒ තැන්වලදී අම්මලා තාත්තලා වැඩිහිටි යහුරු වෙලා තියෙනවා. දරුවා නිදාගන්න තොටිල්ලට ඉහළින් තියෙන ඒ කරකවල අතරින්ට පුළුවන්කම තියෙන වයින් තියලා අතරින්න පුළුවන්කම තියෙන ඒ සෙල්ලම් භාණ්ඩය දරුවගේ ඇස් ඉදිරිපිට වයින් තියලා අතරින්න. ඒ අතරිනකොට ඒක වටේට කැරකෙනවා. කරන කරකිනකොට දරුවට මොකක්ද සිද්ධ වෙන්නේ දරුවා ඒකේ තියෙන අලංකාරයට ඒකේ කරකින ස්වභාවයට දරුවගේ හිත වසඟ වෙනවා ඒ වසඟ වෙච්ච දරුවා අර අඬමින් හිටපු දරුවා අර දිහා බලලා නැල වෙනවා සතුටු වෙනවා ඒ වගේම තමයි ධනගාන දරුවෙක් හිතන්න සමහර වෙලාවට අම්මලා තාත්තලා ධනගාන දරුවෙක් අඬනවා නම් වැළපෙනවා නම් කෑ ගහනවා නම් ඒ කෑ ගහන වෙලාවට සමහර විට අම්මලා තාත්තලා දරුවගේ අතට සෙල්ලම් බඩුවක් දෙනවා. එහෙම නැත්නම් Tamanගේ අත තුළ අතේ තියෙන ජංගම දුරකථනය දරුවගේ අතට දෙනවා. දරුවා එහෙන් රූපය අල්ලනවා. ඒකේ තියෙන වටිනාකම ගැන දරුවා නොදන්නවා වුණාට ඒකේ තියෙන අලංකාරයට කුඩා දරුවගේ උනත් හිත යනවා. ඒ හිත ගියාට පසුව මොකද්ද වෙන්නේ? දරුවා ඒක Tamanගේ කියලා අරගන්නවා. දරුවට ඒ තුළ Tamanගේ කියන හැඟීමක් එනවා. වචනෙන් ඒ දේ ප්‍රකාශ කරන්නට බෑ තමයි පින්වතුනි. නමුත් දරුවගේ ඇස් දෙකට ඒ රූපය අහු වෙනවත් එක්කම සංසාර ජීවිතේ මම මගේ මම මගේ මට අයිති කියලා හුරු කරපු ඒ සසර පුරුද්ද ශනිකවම ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වීමත් සමග මොකක්ද වෙන්නේ අන්න දරුවා ඒක තමන්ගේ කියලා අල්ලගත්ත නිසා දරුවා නැලවෙනවා ඊළඟට කරන්නට ඕන දේ තමයි ඒ නැලවෙන නැලුණ දරුවා අර අපි කරකවපු එහෙම නැත්නම් අපි දරුවට පෙන්නපු අර සෙල්ලම් භාණ්ඩයේ දිහා බලාගෙන එහෙම නැත්නම් අර උඩ කරකැවෙන මල් වැල දිහා බලාගෙන නැලවිච්ච දරුවව ආපහු අඬවන්න පුළුවන් කමකුත් තියෙනවා. කොහොමද අඬවන්නේ? ඒ මල්වැල කැරකෙන වෙලාවට දරුවගේ අතට දීපු සෙල්ලම් බඩුව දරුවා අතට ගත්ත වෙලාවට අනෙක් අතට එකපාරට ඒ දරුවගේ අතේ තියෙන සෙල්ලම් බඩුව උදුරලා අරගත්තා නම් එහෙම අන්න එතනදි දරුවා නැවත කෑ ගහනවා. ඒ වගේම දරුවගේ තොටිල්ලට උඩින් ඒ කැරකෙන සෙල්ලම් භාණ්ඩය ගලවලා අරගත්තෝතින් හෝ එහෙම නැත්නම් අතින් අල්ලලා නතර කළෝතින් හෝ අන්න එතනදි දරුවා නැවත අඬන්නට පටන් ගන්නවා. අඬන්න පටන් ගන්න හේතුව මොකක්ද? එහෙන් තමන් දැකපු රූපය තමන්ගේ කියලා උපාදානය කරගත්තා. ඒ උපාදානය කරගත්ත දෙය එහෙම නැත්නම් අල්ලගත්ත දෙය තමන්ගේ කියලා හිතපු දෙය වෙන කෙනෙක් ඒ අයට ඕන විදිහට හසුරවනවට කුඩා දරුවා පවා කිරිබොන දරුවා පවා අකමැති. ඒ අකමැති හේතුව නිසයි පින්වතුනි ඒ ඇහැට දැකපු රූපය එහෙම නැත්නම් ඒ ඇහැට දැකපු සංඥාව වෙනස් වෙද්දී දරුවන් නැවත අඬන්නට පටන් ගන්නී. වැඩිහිටිය කල්පනා කරන්න අම්මලා තාත්තා හිතලා කල්පනා කරන්න දරුවට කොයි වෙලාවකදීවත් අපි බොහෝ දේ දරුවට කුඩා කාලේ කියා දුන්නා අම්මා දිහාවට ඇඟිල්ල දික් කළා දරුවට කියලා දුන්නා පුතේ මේ ඔබේ අම්මා තාත්තා දිහාවට ඇඟිල්ල දික් කළා දරුවට කියලා දුන්න පුතේ මේ ඔබේ තාත්තා නංගි මල්ලි ඉන්නවනම් අයියලා අක්කලා ඉන්නවනම් ආච්චි අම්මලා සීයලා ඉන්නවනම් ඒ අය පෙන්න පෙන්න පෙන්න පෙන්න දරුවගේ ඇස් දෙකට පළමුවෙන් මේ සංඥාව දුන්නා ඒ හඳුන ගැනීම දුන්නා. මොකද්ද මේ ඔබේ ඥාතිවරයා, මේ ඔබේ අම්මා, මේ ඔබේ තාත්තා කියන ඒ හැඟීම, ඒ සංඥාව දරුවගේ මනසට ලං කරා, ළඟා කරා. එතකොට ඒ බොහෝ දේවල් අපි කුඩා කාලේ ඉඳන් දරුවට කියා දීලා තියෙනවා. නමුත් අපි කොයි වෙලාවකදීවත් දරුවට කියා දීලා නැහැ අඬන්න. අපි කොයි වෙලාවකදීවත් දරුවට කියා දුන්නේ නැහැ පොළවේ පය හප්පන්න. අපි කොයි වෙලාවකදීවත් දරුවට කියා දීලා නැහැ දත් කන්න. අපි කොයි වෙලාවකදීවත් දරුවට කියා දීලා නැහැ නිදාගෙන ඉන්න ඇඳේ පොළවේ ඔළුව ගහගන්න. දරුවා ඒ දේවල් කරන්නේ කොහොමද? අන්න සංසාර ජීවිතේ පුරාවටම මේ ඉන්ද්‍රියන්ගෙන් එකට එකතු කරගත්ත දේවල් වෙනස් වෙනකොට Tamanට ඕන විදිහට නොපවතිනකොට කුඩා දරුවගේ පවා අර කියන සසර පුරුද්ද පින්වතුනි මතු වෙනවා, ඉස්මතු වෙනවා. ඒ නිසා තමයි අපි කියා නොදුන්න දෙයක් දරුවා කරන්නේ. අම්මලා තාත්තලා බලන්න, කල්පනා කරන්න, වැඩිහිටියෝ බලන්න කල්පනා කරන්න. මේවත් මොනතරම් සියුම් විදිහට අපේ මනස තැම්පත් වෙලා තියෙනවද? ලොකු මිනිස්සු, ලොකු උදවිය, වැඩිහිටි උදවිය අඟලට දෙකට අඩියට දෙකට නඩු කියාගatti, ඒගොල්ලෝ අනවින කොඩවින කරගatti, ඒගොල්ලෝ වස්කවි කියද්දි, ඒගොල්ලෝ ගහමරාගatti, පොඩි දරුවෝ පොඩි දරුවෝ Tamanට අයිති වෙන දේ Tamanට අයිති දේ නැති වෙනකොට දරුවන්ට පුළුවන් ආකාරයට ලබා ගන්න උත්සාහ කරනවා. අම්මලා තාත්තලා හිතන්න යම්කිසි සැනකෙළියක් තියෙන වෙලාවට, උත්සවයක් තියෙන වෙලාවට, මංගල්‍යයක් තියෙන වෙලාවට, පන්සලක පෙරහැරක් තියෙන වෙලාවට Tamanගේ ඉන්න අවුරුදු 4ක් 3ක් වයස වෙන කුඩා දරුවවත් අතින් අල්ලගෙන වැඩිහිටියෝ හිතන්න පාරේ ඇවිදගෙන යනවා කියලා ඒ ඇවිදගෙන යන වෙලාවට දරුවගේ ඇහැට අහුවෙනවා සංඥාවල්. ඒ අහුවෙන සංඥාවල් බොහෝ වෙලාවට දරුවා තමන්ගේ කරගන්න කැමති. ඒ කැමති වෙන නිසා අපි නිකමට හිතමු යම්කිසි වෙළඳාම් කරන මහත්මේ වෙළඳාම් කරන පුද්ගලයේ තමන්ගේ අතේ තියෙන බැලුම් බෝලයක් දරුවට පෙනෙන්නට තියාගෙන ඉන්නවා. ඒ බැලුම් බෝලේ පළමුව දරුවට පේන්නේ ඇහැට. ඒක පේන්නේ කනටවත් දිවටවත් ඇඟටවත් නෙවෙයි. බැලුම් බෝලේ පළමුව අරමුණු කරගන්නේ ඇහැට. ඇහැට බැලුම් බෝලේ අරමුණු කරගත්තට පස්සේ දරුවා උත්සාහවත් වෙනවා. Tamange ඇහැට අරමුණු කරගත්ත දේ උපාදානය කරගන්න. ඒ කියන්නේ Tamange කරගන්න. එතකොට අන්න අම්මට ඇඟිල්ලෙන් ඇනලා තාත්තට ඇඟිල්ලෙන් ඇනලා අත්තම්මට සීයට ඇඟිල්ලෙන් ඇනලා කියනවා මට අරක අරන් දෙන්නට කියලා. ඒ අරන් දෙන්නට කියලා ඉල්ලීම කරන වෙලාවට අම්මා කියනවා තාත්තා කියනවා දැන් ඕක ගන්න බෑ අපි ඉස්සරහින් අරගමු කියලා දරුවව එක්කන් යන්න හදනකොට අම්මා තාත්තා කියා දුන්නේ නැහැ වැඩිහිටියෝ කියා දුන්නේ නැහැ ඥාතිවරු කියා දුන්නේ නැහැ හැබැයි දරුවා පොළවේ පය ගහලා හැප්පිලා කෑ ගහලා කඳුළු හෙලලා අඬනවා මට ඒකම ඕනේ කියලා සමහර දරුවෝ කඳුළු වැක්කිරෙන්න අඬනකොට සමහර දරුවෝ කඳුළු පෙරාගෙන අඬනකොට තවත් සමහර දරුවෝ ඇඟේ ඇහි එක කඳුළු බිඳුවක්වත් නැතිව බොරුවට අඬලා Taman ඉල්ලන දේ Taman සන්තක කරගන්න උත්සාහ කරනවා. එහෙනම් වැඩිහිටියෝ ලොකු ලොකු දේවල් Tamanගේ කරගන්න උත්සාහවත් වෙනකොට කුඩා දරුවෝ Tamanගේ වයස ප්‍රමාණයට Tamanට අවශ්‍ය කරන දේවල් Taman සන්තක කරගන්න උත්සාහ කරනවා. එහෙනම් ඒකට මූලික වෙන්නේ ඇහැ. ඒ ඇහෙන් අල්ලගත්ත හින්දා තමයි ඇහෙන් උපාදානය ග්‍රහණය කරගත්ත හින්දා තමයි මේ ඇහැට බොහෝ දේ අසු වෙලා හිතින් ඒ දිහා බලලා ග්‍රහණය කරගත්ත නිසා තමයි පින්වතුනි අපි හැම දිනාම මේ සංසාරේ තව දුරටත් ඇහැ පිනව පිනව ඇහැ සතුටු කර කර ගමන් කරන්නේ ඔබ නිකමට හිතන්න කල්පනා කරන්න කවදා හරි දවසක අපේ ජීවිතවල අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් මේ ඇහැට කොච්චර ලස්සන දේවල් පෙන්වුවද මේ ඇහැට කොච්චර අලංකාර දේවල් පෙන්වුවද මේ ඇහැ කැමති වෙන කොච්චරනම් චිත්‍රපටි පෙන්වුවද මේ ඇහැ කැමැතිවන කොච්චරනම් ටෙලි නාට්‍ය පෙන්වුවද? නමුත් අද වෙනතුරුත් කවදාවත් ඇහැ ඔබට කියලා තියෙනවද? ඔබට කවදා හරි දවසක ඇති කරවලා තියෙනවද හැඟීමක්? දැන් ඔය ඇහැ සතුටු කළා ඇති දැන් නවත්තන්න. දැන් මේ යථාර්ථය තේරුම් ගන්න. දැන් උපාදානය කරගත්ත දේවල් අත්හරින්න කියලා කවදාවත් ඇහැ අපිට කියා දීලා නැහැ. ගින්නකට, ගිනි ඇවිලෙන තැනකට ඉන්ධන නැවත නැවත දානකොට දානකොට තව තව ඇවිලෙනවා හා සමානව පින්වතුනි ඇහැට අවශ්‍ය කරන දේවල්, ඇහැ කැමති වෙන දේවල් පෙන්වන්න, පෙන්වන්න, දක්වන්න, දක්වන්න මේ හිත ප්‍රමුදිත වෙනවා, සතුටු වෙනවා, කැමති වෙනවා, අල්ල ගන්නවා. එහෙනම් සංසාර ජීවිතයේ පුරාවට අපි කවුරුත් මේ ඇහැ පිනෝපේ කයි වැඩිපුරම කළේ. ඒ වගේම තමයි කන කනත් ඒ විදිහයි. බලන්න කුඩා දරුවෙක් සමහර වෙලාවට අඬනකොට, නලව ගන්න බැරි වෙනකොට අම්මා මොකද්ද කරන්නේ? තාත්තා මොකද්ද කරන්නේ? වැඩිහිටිය මොකද්ද කරන්නේ? කොට්ටේ උකුලට තියලා Taman කොට්ටේ කකුල් දෙකට තියලා දරුවව ඒ කොට්ටේ උඩින් තියාගෙන කකුල් දෙක දෙපැත්තට වනමින් නැලවිලි ගීතයක් කියනවා නැලවිලි ගීතය කියනකොට දරුවා ශබ්දයට වහල් වෙනවා දරුවා ශබ්දය අල්ල ගන්නවා ඒ ශබ්දයේ තියෙන මිහිරියාව විඳිනවා ඒ වින්දනය සමග අර අඬපු කෑ ගහපු දරුවා නිින්දට යනවා එහෙනම් කනේ ස්වභාවය තමයි හැම වෙලාවෙදිම ශබ්ද අල්ල ගන්න එක ශබ්ද පසුපස්සේ යන එක, ශබ්දම ඕනෑය කියන එක. ඒකත් ප්‍රියමනාප වෙන්නට ඕන, කැමති වෙන්නට ඕන, මිහිරි වෙන්නට ඕන. ඒ මිහිරිවන හිත ප්‍රියමනාප වෙන ඕනෑම ශබ්දයක් එක දිගට අහගෙන ඉන්න මේ කනට පුළුවන්කම ලැබෙනවා. නිකමට හිතන්න පින්නතුනි අපි පොහොය දවසකට මේ වස් කාලය තුල හිතන්න නිකමට අපි පන්සලේ ධර්මශාලාවට බණ අහන්න එකතු වෙනවා පින්වතුනි මේ ඇහැ කැමති වෙන්නේ මේ කන කැමති වෙන්නේ මේ නාසය කැමති වෙන්නේ පංචකාම සම්පත්තීන් වලටමයි සසර නිමා කරන්නට කෙලෙස් නැති කරන්නට යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඇහැ ඉඩ දෙන්නේ නෑ ඒකට කන ඒකට ඉඩ දෙන්නේ නෑ ඇයි සසර පුරාවට පුරුදු කරලා තියෙන්නෙම මේක කෙලෙස් සහිත කෙලෙස් වලින් බලවෙච්ච දේවල් වලින්ම සන්තරපණය කරන්න සතුටු කරන්න ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධ කිසිම දෙයකට ඇහැ කන නාසය කැමති වෙන්නේ නැහැ පින්වතුනි මේ ඉන්ද්‍රියන් ඊට ප්‍රතිවිරුද්ධ දේවල් වලට කැමති වෙන්නේ නැහැ පින්වතුනි අර මාළුවෙක් අල්ලගන්න ඇම දැම්මට පස්සේ ඒ ඇම කන්න මාළුව එනවා වගේම පින්වතුනි සසර ජීවිතේ තවදුරටත් දුකටපත් වෙනවා කියලා දැනි දැනිත් සසර ගමන තුළ තවදුරටත් වේදනාවටපත් වෙන්න වෙනවා කියන එක දැනි දැනිත් පින්වතුනි මාළුව ඇම කන්න වගේම ඇහැ කන නාසය ආදී මේ ඉන්ද්‍රයන් පුළුවන් තරම් හැම කෙනෙක්ම තව තවත් තව තවත්ම පංචකාම සම්පත්තිය අනුභව කරන්න විඳින්නටම බර කරන එකමනේ පින්වතුනි කරන්නේ නිකමට හිතන්නකෝ අපි මේ කතා කළා වගේ පොහොය දිනක එහෙම නැත්නම් මේ වස්තුන් මාසයේ පුරාවට විහාරස්ථානවල ඕනෑතරම් ධර්මදේශනා පින්කම් පැවැත්වෙනවා බොහෝ විට ධර්මදේශනාවක් පවත්වන්නේ විනාඩි 45ක් වගේ කාලයක්. එහෙම නැත්නම් පැයක් වගේ කාලයක්. ඒ විනාඩි 45 පැය ඉවර වෙනකොට ධර්මදේශනාව අවසන් වෙනවා. පින්වතුනි අපි නිකමට කල්පනා කරලා බලමු. කොයිතරම් ඇත්ත පන්සලට යනවද බණ අහන්න? කොයිතරම් උදවිය පන්සලට පියමන් කරනවද හවස් කාලේ බණ අහන්න? ඔන්න බලන්න මේ ඇහි කනේ ස්වභාවය පින්වතුනි. කන ඔරොත්තු දෙන්නේ නැහැ ධර්ම ශ්‍රවණය කරන්න. කන වැඩිපුර ඔරොත්තු දෙන්නේ නැහැ බෝධි පූජාවක් අහන්න. කන ඔරොත්තු දෙන්නේ නැහැ පිරිත් ධර්මය අහන්න වැඩිපුරම වුණොත් ඔබට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන්නේ. උපරිම වේලාව විනාඩි 20යි. විනාඩි 20 පහු වෙනකොට කොහොමවත්ම ඔබට ඉන්න බෑ. අවංකව හිතලා බලන්න, Tamange පැත්තෙන් හිතලා බලන්න. මේ කියන කාරණාව බොරුවක්ද? ඔබ විහාරයට ගිහිල්ලා, ධර්මශාලාවට ගිහිල්ලා, පැත්තක බිත්තියක් අල්ලගෙන ඉවර වෙලා වාඩි වෙන්න. වාඩි වෙලා ඉවර වෙලා ධර්මදේශකයන් වහන්සේ හෝ වේවා, එහෙම නැත්නම් පිරිත් ධර්මයේ දේශනා කරන මණ්ඩපයේ ඉස්සරහා හෝ වේවා, ඔබ වාඩි වාඩි වෙලා ඉන්නකොට ඒ ධර්මදේශනාව ආරම්භ කරලා විනාඩි 20ක් යනකොට මොකද වෙන්නේ? ඇහැ කැමති වෙන්නේ නැහැ ඒකට, කන කැමති වෙන්නේ නැහැ ඒ ශබ්දයට. ඊළඟට ඔබ ඈනුම් මරින්න පටන් ගන්නවා. ඊළඟට ඔබට නිදිමත එන්න පටන් ගන්නවා. කයත් කැමති වෙන්නේ නැහැ පින්වතුනේ ස්පර්ශයට. කයත් ඒක ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ. කයේ විවිධ තැන්වල විවිධ වේදනාවන් ඇති වෙනවා. ධනේශ්වල වේදනාව එනවා. හිතලා බලන්න එන්නේ නැද්ද කියලා. කෙන්දේ වේදනාව එනවා. හිතලා බලන්න එන්නේ නැද්ද කියලා. කොන්දේ වේදනාව එනවා. බෙල සැහැල්ලේ වේදනාව එනවා, උරහිස්වල වේදනාව එනවා. ඒ වේදනාව එන්න හේතුව මොකද්ද? පින්වතුනි, අන්න කන කැමති නැහැ. එහෙම නැත්නම් ශරීරය කැමති නැහැ. ඒ කුසල පාර්ශවයට ටිකක් යොමු වෙන්න. හිත කැමති නැහැ ඒ පැත්තට යොමු වෙන්නට. හිතට අවශ්‍ය කරන්නේම පංචකාම සම්පත්තිය. හිත ඇලුම් කරන්නේම ඒ දේවල් වලට. එතකොට විනාඩි 20ක් යනකොට ධර්මදේශනාව එපා වෙනවා. විනාඩි 20ක් යනකොට බණ ටික අහන්න තියෙන කැමැත්ත ඇති වෙනවා. ඒක නැති වෙලා යනවා. ඒ නැති වුණාට පස්සේ එතෙන් ඉඳන්ම පින්වතුනි හිත ටිකෙන් ටික ටිකෙන් ටික නොසන්සුන් වෙනවා. හිත එක අරමුණක පිහිටන්නේ නෑ. ඉවර වෙන්නේ කොයි වෙලාවෙද? ඔරලෝසුව දිහා බලාගෙන, ලොකු කටුව බලාගෙන, තප්පර කටුව බලාගෙන ගණන් කරනවා. දැන් නැතුවට දැන් මේක ඉවර වෙයි, ඉවර වෙයි, ඉවර වෙයි කිය කියා, කිය කියා හිතනවා. එක දිගට ඒ දේ කරන්න බෑ. පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවටත් එහෙමයි. හොඳට බලන්න දැන් ඉදිරියේ කටින පින්කම් කාලේ එනකොට බොහෝ අය ධර්මශාලාවට රැස් වෙනවා පිරිත් අහන්න. පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මශාලාවට රැස් වුණාට පින්වතුනි බලන්න කීයෙන් කී දෙනෙකුටද කය එක විදිහකට තියාගෙන හිත එක විදිහකට තියාගෙන පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. පින්වතුනි මහ පිරිතෙන් මහා මංගල සූත්‍රය ඉවර වෙනකොට පිරිත් පේ කරලා ඉවර වෙනකොට මහා මංගල සූත්‍රය පටන් ගන්නකොට අන්න කයට වේදනාවක් උපදින කඩිනවා අන්න කය අසන්තෝෂ වෙනවා අන්න කය අකමැති වෙනවා ඒ අකමැති වෙනකොට එතෙන් ඉඳන්ම පින්වතුනි කය ඒ පැත්ත මේ පැත්ත හරවහරව පෙරල පෙරල පින්වතුනි හොයන්නේ එතනින් ඉවත් වෙන්න විදිය බලන්නේ ඒක ඉවර වෙන්නේ කොයි වෙලාවටද කියලා පින්වතුනි එතකොට මේ කෙලස් ධර්ම නැති කරන මාර්ගයට හිත අකමැති වුණාට අපි ඕකේ විරුද්ධ පැත්තේ හිතලා බලමු කෙලස් ධර්ම ඇති කරන පැත්තට කොයි වෙලාවකදීවත් එහෙම වේදනාවක් එන්නේ නැහැ ඇහැ හරි කැමති ඒවට කන හරි කැමති ඒවට ඒ වගේම ශරීරය හරි කැමති ඒවට මනස හරි කැමති ඒ දේවල් වලට කොයි විදිහටද ඔබ නිකමට හිතන්න ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ගෙනල්ලා ඉවර වෙලා අපි පන්සලේ පිරිත් ධර්ම දේශනාව කරනව වෙනුවට සංගීත ප්‍රසංගයක් පවත්වමු අපි පන්සලේ පැයක ධර්මදේශනාව කරනව වෙනුවට සංගීත සම්දර්ශනයක් පවත්වමු. පින්නතුනි ධර්මදේශනාව තියෙනවා නම් හවස 7ට මිනිස්සු පන්සලට එන්නේ හවස 7:00මාරට හත වෙද්දි පන්සලට අවිල්ලා සූදානම් වෙලා ඉන්නේ නැහැ. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත සංගීත සංදර්ශනයක් තියෙනවා නම් ඔබ හිතන ඔබ අහලා තියෙන ප්‍රසිද්ධ වාදක මණ්ඩලයක් ගෙනල්ලා ප්‍රසිද්ධ වාදක මඩුල්ලක් ගෙනල්ලා ඒ සංගීත සංදර්ශනය පවත්වනවා නම් ඔබ කැමති වන ගායකයෝ 10 දෙනෙක් ගෙනල්ලා ඉවර වෙලා වේදිකාවට නග්ගලා සින්දු කියනවා නම් අන්න කන කැමති වෙනවා අන්න ශරීරය කැමති වෙනවා ඒ වගේම අන්න මනස කැමති වෙනවා පින්වතුනි පන්සලේ මේ ධර්මදේශනාව අහන්න හතමාරට ආවට අපේ හිතමු සංගීත සම්දර්ශනය පටන් ගන්නෙත් හතට කියලා. හැබැයි පින්වතුනේ ගමක 100ක් 200ක් 300ක් 400ක් හවස පහ පහමාර වෙනකොට පන්සලට එකතු වෙලා ඉවරයි. හත වෙනකොට පින්වතුනි ඇඟිල්ලක් ගහන්න ඉඩ විශාල පිරිසක් පන්සල් මිදුලට එකතු වෙලා විශාල පිරිසක් පන්සල් වත්තට එකතු වෙලා අපි හිතමු ධර්මදේශනා පැවැත්ුණේ පැයයි. ඒ පැයනොත් විනාඩි 20ක් එක දිගට වාඩි වෙලා ඉන්න බෑ. විනාඩි 20ක් කන හරියට සමාධිගතව පවත්වන්න බෑ. හිත සමාධිගතව තියාගන්න බෑ. ඇහැට ඇහැ සමාධිගතව තියාගන්න බෑ. ඇහැ සංවර කරගෙන තියාගන්න බෑ. ඇහැට නිදිමත වෙනවා. නමුත් ඔබ හිතන්න පින්වතුනි සංගීත සංදර්ශනයක් හතට පටන් ගන්නවා. හතේ ඉඳන් රෑ 12 නෙවෙයි එක නෙවෙයි දෙක වෙනකනොත් පන්සල් මිදුලේ සංගීත සංදර්ශනය පැවැත්වෙනවා. එතකොට දෙකට විතර සංගීත සංදර්ශනයේ මෙහෙවන උදවිය ඒ කතනය කරන පුද්ගලයා කියනවා කතා කරන අපි දැන් මේ සංදර්ශනයේ මේ සංගීතය හමාර කරන්න අවසන් කරන්නයි යන්නේ කියලා. එතකොට පිටිපස්සෙන් මහා හයියෙන් කෑ ගහලා මොකද්ද කියන්නේ? කවුරුත් කැමති වෙන්නේ නැහැ ඒක නතර කරනවට. කවුරුත් කියන්නේ නැහැ ඒක නතර කරන්න කියලා. හැමෝම පිටිපස්සේ ඉඳලා අත උස්සලා අප්පුඩි ගහලා විසිල් ගහලා ඉවර වෙලා කෑ ගහන්නේ වන් මෝ වන් මෝ කියලා. තව ටිකක් කරගෙන යන්න. සින්දු කියනවා නම් තව එක සින්දුවක් වැඩිපුර කියන්න. එතකොට බලන්න කොච්චර වෙලාවක් නැගිටලා හිටියද? එතකොට බලන්න කොච්චර වෙලාවක් ඔබ අතපය කකුල් වෙහෙස කරගෙන එතන නැටුවද? එතන මහන්සි වුණාද? පින්වතුනි, නමුත් ඔබට වෙහෙසක් දැනෙන්නේ නැහැ. නමුත් ඔබට මහන්සියක් දැනෙන්නේ නැහැ. බණ ටික අහන්න වාඩි වුණාම විනාඩි 20 යනකොට කොන්ද වේදනාව. ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වුණාම විනාඩි 20 යනකොට කකුල් වල අමාරුව. නමුත් පින්වතුනි සංගීත සම්දර්ශනයේ හිටගෙන වැස්සේ තෙමි තෙමි සංගීත සම්දර්ශනයේ නරඹමින් ඇහැ පිනවන ඔබට කන පිනවන ඔබට පින්වතුනි එතනදී අර වේදනාව පහළ වෙන්නේ නැහැ. අන්න මායාවේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණයයි මේ පැහැදිලි කරන්නේ. අපි මේක හොඳට තේරුම් ගන්නට ඕන පින්වතුනි. අපි මේක ගැන හොඳට කල්පනා කරන්නට ඕන. ඔබ හිතලා බලන්න පින්වතුනි, පන්සලේ පිරිත් දේශනාව ශ්‍රවණය කරන්න මහ පිරිත ඉවර වෙනකොටම හැම කෙනෙක්ම පන්සල් වලින් එළියට යනවා. රාත්‍රී 11 මාරට මහ පෙරේත ඉවර වුණාට පසුව පන්සලේ සමහර වෙලාවට මැස්සෙක් මදුරුවෙක්වත් නැහැ. ස්වාමින් වහන්සේලා පිරිත් දේශනාව කරන්නේ ධර්මශාලාවේ තියෙන කණුවලට මිනිස්සු කවුරුවත් පිරිත් අහන්න නැහැ. හිටියත් ඉන්න එක්කෙනා දෙන්න නිදාගෙන බුදියගෙන ගොරොද්දේ දැදයි ඉන්නේ. ඒ කවුරුවත් පිරිත් අහන්නේ නැහැ. පිරිත් අහන්න ඒ අයට හිත නොනැමුණාට වයසකම ඉන්න අම්මවත් අරගෙන ගිහිල්ලා සංගීත සම්දර්ශනයක් පෙන්නුවා, චිත්‍රපටියක් පෙන්නුවා. පැයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි. එළි වෙනකන් උනත් පින්වතුනි ඒක නරඹන්න, ඒක අහන්න. මේ ඇහැ ඉඩ දෙනවා, මේ කන ඉඩ දෙනවා, මේ මනස ඉඩ දෙනවා. අන්න මෙතනදී හොඳට තේරුම් ගන්න එහෙනම් අර මාළුවන්ට ඇමක් දාලා ඉවර වෙලා ඒ ඇමට මාළුවන්ව ගෙන්නගෙන ඒ ඇම කන මාළුව මරණයටපත් වෙනවා වගේම පංචකාම සම්පත්තියට මේ හිත කොයිතරම්නම් කැමතිද කියලා ඩිංගක් කල්පනා කරන්න පින්වතුනි. එහෙම කල්පනා කරලා ඉවර වෙලයි මේ හිත සංවර කරගන්න ඕන. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මුළු ශරීරයෙන්ම පින්වතුනි මනසින්ම ග්‍රහණය කරගන්න මේ කෙලෙස් ධර්ම නැති කරන්න ඈත් කරන්නට ඕන. එහෙම හිත ළමයි පින්වතුනි. එහෙම නැතුව මේ දේ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි ඔබ හොඳට කල්පනා කරන්න හිතන්න මේ වගේ ස්වභාවයේ තමයි සසර තව දුරටත් දුක් විපාක දෙමින් අරගෙන කරගෙන යන එක පින්වතුනි. මේවා බලලා මේවා නරඹලා මේවට කාලය කැප කරලා කෙනෙකුට සුගතියක් ලබන්න බෑ. දියුණුවක් ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. නමුත් හිතේ තියෙන ස්වභාවය සසර ජීවිතේ වැඩිපුර පුරුදු කලේ ඒ ස්වභාවයට. ඔබ නිකමට හිතන්න මාසෙට දවස් 30ක් තියෙනවා. දවස් 30න් එක දවසයි පොහොය දවසක් තියෙන්නේ. පින්වතුනි ලංකාව තුළ කෝටි දෙකහමාරක් ඉන්නවා. ඒ කෝටි දෙකහමාරනොත් බෞද්ධයෝ ඉන්නවා 100ට 65කට 70කට වඩා. ඔබ නිකමට හිතන්න බුදුන් සරණ ගිය උදවිය 100ට 60කට 65කට වඩා ඉන්නවා. දාම් සරණ ගිය උදවිය 100ට 65කට 60කට වඩා ඉන්නවා. සඟුන් සරණ ගිය උදවිය ඒ ප්‍රමාණයට ඉන්නවා. නමුත් පින්වතුනි ඔය 100ට 65ම පින්වතුනි පොහේ දවසට පන්සල් වලට යවන්න බෑ. පොහේ දවසට සිල් සමාදන් කරවන්න බෑ. පොහේ දවස්වලට ඒ Brahmachari ජීවිතයක් ගත කරවන්න හුරු කරන්නට බෑ පින්වතුනි. සමහර වෙලාවට සමහර අය මරණයට බයයි, ඊළඟ ජීවිතයට බයයි, Taman කරගත් අකුසල කර්ම මෙනෙහි කරනකොට මෙනෙහි වෙනකොට ඒවට බයයි පන්සලට ගියත් පින්වතුනි, එතනදී උනත් ඒ දේ හරියට ඒ දවසේ කරගන්න බෑ. මිනිස්සු තමන්ගේ ජීවිතවල කොච්චර අඩු කාලයක්ද කුසලයට යොමු කරන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතවල කොච්චර අඩු කාලයක්ද මේ සසර ගමන නිමා කරන්න ඕන මේක කෙටි කරගන්න ඕන මේක දුකක් කියලා කල්පනා කරගෙන තමන්ගේ ජීවිතේ කොච්චර අඩු කාලයක්ද මිනිස්සු ඒ වෙනුවෙන් වැය කරන්නේ පින්වතුනි මාසෙකට එක දවසක් හවස් කාලේ 7 ඉඳන් 8 වෙනකම් බෝධි පූජාවට විතරක් පන්සලට ගිහිල්ලා එහෙම නැත්නම් මාසෙකට එක දවසක් ඔය කියන වෙලාවකට විතර කුසලයක් පිනක් කරලා ඉවර වෙලා පින්වත් ඔබ හිතනවද මේ සසර ගමනින් ගැලවෙන්න පුළුවන් කියලා. පින්වතුනි අපි කල්පනා කළොතින් එහෙන සිල් සමාදන් සිල් සමාදානයේ යෙදෙන වයසක අම්මට වයසක තාත්තටත් ඒ දවස පුරාවට කොච්චර අමාරුවෙන්ද වාඩි වෙලා ඉන්නේ. වැඩි වෙලාවක් එක දිගට වාඩි වෙලා ඉන්න බෑ කෙණ්ඩ පෙරලෙනවා ධනේස් අමාරු එනවා උකුලේ අමාරුව එනවා කොන්දේ අමාරුව එනවා නමුත් අපි නිකමට හිතමු ඒ අම්මාවම ඒ තාත්තාවම නැගිටලා ගෙනහිල්ලා ඉවර වෙලා රාත්‍රී 7ට විතර රූපවාහිනිය ළඟින් ওই ටෙලිනාට්‍ය ටිකක් බලන්න වාඩි කරවමු පින්වතුනි ඒ වාඩි වෙලා 7 ඉඳන් 10 වෙනකන් එක දිගට වාඩි වෙලා හිටියත් කෙන්ඩ අමාරුවක් එන්නේ නැහැ කකුලේ අමාරුවක් එන්නේ නැහැ කොන්දේ අමාරුවක් එන්නේ නැහැ ඒ තැන්වලදී දැහැන් ගත වෙලා වගේ පින්නතුනේ ඒ දේවල් එක්ක මනස යොමු කරලා එතනදී දැහැන් ගත වෙලා භාවනා කරන විදිහටම ඒ ඒ සම්පත් අනුභව කරන්න මේ ඇහැ කන කැමති වෙනවා නමුත් කුසල පාර්ශවයට විරුද්ධයි කුසල පාර්ශවයට එහෙම මේ හිත යොමු කරන්න පුළුවන් කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේ පංචසිකට දේශනා කළේ මෙන්න මේ කාරණා ප්‍රමාණය. එහෙනම් පින්වතුනි කුඩා දරුවාගේ ඉඳලම මේ ස්වභාවය මේ විදිහට දරුවා අඬන්නේ, පය හප්පන්නේ, කෑ ගහන්නේ, අඬන්නේ, දරුවාට අවශ්‍ය කරන ඉල්ලන දේවල් ලැබුණාට පස්සේ. එහෙනම් මිනිස්සු හැම දෙයක් හැම කෙනෙක්ම පින්වතනි උත්සාහවත් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික පුළුවන් තරම් පිනවන්න. මේ ඇඟ වහන්න කොච්චර ඇඳුම් අරගෙන දුන්නද? මේ දිව සනසවන්න කොච්චර කෑම බීම අරගෙන දුන්නද? පින්වතුනි කිලෝමීටර් 3ක් 4ක් ඇවිදගෙන යන්න නගරයක කොච්චර කෑම කඩවල් තියෙනවද එක එක රටවල් වල එක එක ජාතියට එක එක විදිහට මේ දිවට කොච්චරනම් රස දුන්නද පින්වතුනි. නමුත් කවදාවත් මෙතෙක් ඇති කියලා නැහැ. ගෙදරක දොරක උනත් උයන පිහනකොට පින්වතුනි හැමදාම ජීවිතේ හැමදාම අවුරුදු 35 40 50ක් 70ක් 80ක්ම පින්වතුනි හොඳට ලුණු මිරිස් ඇතුව තුන පහ ඇතුව ආහාර ටික මේ දිවට දුන්නත් එක දවසක් ලුණු ටිකක් වැඩි වුණොතින් මේ හිත කොච්චර නොසන්සුන්ද එක දවසක් මිරිස් ටිකක් වැඩි වුණොතින් මේ හිත කොච්චර නොසන්සුන්ද? එක දවසක් ලුණු ටිකක් අඩු වුණොතින් මේ හිත කොච්චර නොසන්සුන්ද? යම් විදියකින් ඒ බත් පිඟානක හොදිට එක කෙස් ගහක් තිබුණොතින් එහෙම පිඟාන පොළවේ ගහලා වලම් පොළවේ ගහලා නොසන්සුන් වෙන උදවිය කොච්චර ඉන්නවද? අපේ හිත තව කොච්චර සංවර කරන්න ඕනේද? අපේ හිත තව කොච්චර দমনය කරන්න ඕනේද පින්වතුනි? හැම වෙලාවෙදිම හිතන්න මේ තමයි කෙලෙස් මාරය. භාග්‍යවතුන් වහන්සේ ගැන හිතන්න. උන්වහන්සේ එක වස් කාලයක වස්තුන් මාසයක් පුරාවට යවත් වැළඳුවනේ පින්වතුනි. යව කියලා කියන්නේ අශ්වයින්ට කන්න දෙන ආහාරයක්. සාමාන්‍ය මිනිස්සුන්ට අනුභව කරන්න බෑ. ඒක අපහසුයි කර්කශ කටුක ආහාරයක්. භාග්‍යවතුන් වහන්සේගේ සමසිත කොච්චර උත්තරීතරද පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ ඒ වස්තුන් මාසේ පුරාවට Tamanට වස් ආරාධනාව කළ දායකයා පිළිබඳවවත් කිසිදු විදිහකින් පින්වතුනි අකුසලයක් තරහක් ඇති කරන් නොගෙන වස්තුන් මාසෙම යව අනුභව කරානේ පින්වතුනි එහෙනම් මේ දිව ඕනෑවට වඩා සතුටු කරන්ට එපා මේ කයට ඕනෑවට වඩා පින්වතුනි සැප දෙන්නට එපා මේක මැදහත් කරගන්න ඒ සැප පසුපස්සේ මනස හඹා යන්න හඹා යන්න පින්වතුනි මනස තුල එන්නේ අර අපි කතා කළ උපාදානයේ අතාරින්ට බැරි ස්වභාවය ජීවිතෙන් ඈත් කරන්නට බැරි ස්වභාවය ඒ උපාදානියත් එක්ක ඒ ඒ බැඳීමත් එක්ක ඊළඟට සිද්ධ වෙන දේ තමයි පින්වතුනි මේ සසර ගමන තව දික් වෙනවා අත්හරින්ට බැරි වෙනවා ඒ නිසා කවුරු මොන විදිහට Tamange ජීවිතේ මොන මොන දේවල් එකතු කරගත්තත් එකතු කර කරගන්න සෑම දෙයක්ම බැඳීමක්ම කියලා හිතන්න ඕන. ඇහැට කොච්චර දේවල් ලං කරගත්තත් ඒ ඇහැට ලං වෙන ඇහැ කැමති වෙන මනසත් එක්ක සම්බන්ධ වෙන හැම දෙයක්ම බැඳීමක්ම කියලා හිතන්න ඕන. කනට ඇහෙන, කන අල්ලන, කන ග්‍රහණය කරගන්න, කනත් මනසත් එකට එකතු වෙලා උපාදානය කරගන්න පින්වතුනි බොහෝ ශබ්ද පවා හැම කෙනෙක්ම හිතන්න ඕන සසර ජීවිතේ අරගෙන යන ඒවා. යම්කිසි කෙනෙකුට කන උපයෝගී කරගන්න පුළුවන් නම් ඒ කනත් මනසත් දෙකම පින්වතනි යොදා ගන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණයට ඒකනම් සසර කෙටි කරන දෙයක්. යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඇහත් ඒ විදිහට කුසලයට යොමු කරන්නට ඒකනම් සසර කෙටි වෙන මාර්ගයක්. ඒ නිසා පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික බොහෝම සංවර කරගන්නට ඕන. ඇඳුමක් ඇඳුම් පළඳුම් වුණත් ඕනෑවට වඩා මේ ශරීරයට අම්දන්න එපා. ලස්සන කරන්න එපා. ඒ ලස්සන කරන්න කරන්න කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. යථාර්ථයට හිත යොමු වෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. පින්වතුනි මේ කය උනත් නැවත නැවත නැවත නැවත ලස්සන කරන්න අලංකාර කරන්න කරන්න පින්වතුනි මේ සත්‍යය යටපත් වෙනවා ඇත්ත ස්වභාවය වැහිලා යනවා ඒ නිසා තමයි සමහර වෙට අවුරුදු 50ක් 60ක් 70ක් උනත් සමහර වෙලාවට සමහර අම්මලට උනත් ආච්චි අම්මලට උනත් තොල්වල ආලේප කරන තොල්ලා ආලේපණය නොගා පාරට බහින්න බෑ ඇස්වලට ආලේපනය කරන ඇස් ආලේපනය නොගා පාරට බහින්න බෑ. මූණ හැඩවැඩ කරන අලුත් කරන ලස්සන කරන දේවල් මූණට නොදා පාරට බහින්න බෑ. මොකක්ද හේතුව? පින්වතුනි අන්න අර කියන යථාර්ථයට මුහුණ දෙන්නට කැමති නැහැ. ඔළුවේ තියෙන කෙස් ගස් ටික උනත් එහෙමයි මේක සුදු වෙන්න සුදු වෙන්න මේක වයසට යන්න යන්න මේක පනාවට ගැලවිලා එන්න එන්න කැමති වෙන්න පින්නතුනි ඒ දිහා බලබලා බලබලාම කල්පනා කරන්න මේක තමයි ජීවිතයේ ස්වභාවය මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ මේ ධර්මතාවයට මම මුහුණ දෙන්නට ඕන ඒ ධර්මතාවයේ යම්කිසි කෙනෙක් වෙනස් කරන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ කළු වෙන සුදු වෙලා යන කොණ්ඩය කෙස් වලට පනාවට ගැලවිලා යන කෙස් ටික යම් කිසි කෙනෙක් වෙනස් කරන්න උත්සාහ කරනවා කියන්නේ කළු වර්ණය ආලේප කරලා ඉවර වෙලා Taman තවම තරුණයි Tamanගේ කොණ්ඩේ තවම කාල වර්ණයෙන් යුක්තයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා කියලා කියන්නේ යථාර්ථය වහන්න හදනවා කියන එකයි පින්වතුනි අපි සුළු වේලාවකට ටික වේලාවකට ඒ දේ කළාට යථාර්ථය වහන්න බෑ ප්‍රකෘති ස්වභාවය වහන්න බෑ අයිති වෙච්ච නියම වෙච්ච ධර්මතාවය කිසිම කෙනෙකුට වහන්න බෑ පින්වතුනි ඒක හරියට කොයි වගේද වැඩිහිටියෝ කල්පනා කරන්න ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඇත්ත කල්පනා කරන්න ගෙදර නිවසේ ඔබ ලිග්ගා තුන උඩ තියලා වතුර ටිකක් හොඳට රත් කරන්න ගින්දර දාලා හොඳට වතුර ටික රත් කරලා උතුරන්න රත් කරලා රත් කරලා රත් කරලා ටික වේලාවකින් ඒ වතුර ටික ඒ වතුර වළඳ ඒ වාදනය ලිප උඩින් බාන්න ලිප උඩින් අයින් කරන්න අයින් කළා පැත්තකින් තියන්න පැත්තකින් තිබ්බට පස්සේ හෝ එහෙම නැත්නම් gedara ඔබ හීටර් එක පාවිච්චි කරනවා නම් උණු වතුර උණු කරන්න එතනදී බලන්න හොඳට වතුර ටික උණු කළාට පස්සේ ඒ ජෝගුව අයින් කරලා තියන්න ටික වෙලාවක් ඩිංග වෙලාවක් යද්දි ඔබ කොයි තරම් කොයි තරම් වෙලාවක් වතුර ටික රත් කළත් පින්වතනි ටික වෙලාවකින් වතුර ටික නැවත සිසිල් වෙනවා ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ ඒ තමයි ධර්මතාවය වතුරේ තියෙන ප්‍රකෘති ස්වභාවය ස්වභාවය වතුරට අයිති වෙච්ච ස්වභාවය සීතල ස්වභාවය සීතල ස්වභාවය නැති කරන්න බෑ අපි කොච්චර රත් කළත් කොච්චර ඉන්ධන දාලා දව දාලා වතුර ටික රත් කළත් පින් උණුසුම් කළත් පින් වතුනේ කොච්චර උඩට ඒ වතුර ටික බුරබුරා නටනට තිබුණත් ටික වේලාවකින් පින් වතුනේ නිවිලා යනවා එහෙනම් ශරීරයේ ස්වභාවයත් ඒ විදියයි කියලා කල්පනා කරන්න ඕන. මූණ අලංකාර වෙන්න කොච්චර දේවල් පාවිච්චි කළත් මේ මූණේ අලංකාරය පින්වතුනි රැලි වැටෙන එක වළක්වන්න බෑ. ධර්මතාවයේ ඒකයි. මේ කයේ තියෙන දුගඳ වහන්න දුගඳ නැති කරන්න, Tamange අත්යට තියෙන කිහිලි වලින් එන දහදිය දුගඳ නැති කරන්න මොනතරම් දේවල් අපි ආලේපනය කළත් ධර්මතාවයේ තේරුම් ගන්න ඕන. ඒව වහන්න බෑ, නැති කරන්නට බෑ. ඒ වගේම තමා පින්වතුනි මේ මුළු ශරීරයටම කොයිතරම් බෙහෙත් පාවිච්චි කළත් වෙළඳ දැන්වීම් වලින් කොච්චර දේවල් දුන්නත් තරුණ බව රැකගන්න මේවා පාවිච්චි කරන්න කියලා පින්වතුනි කවුරුත් වයසට ඉන්න එන කෙනෙක් නෑ හැම කෙනෙක්ම වයසට යනවා හැම කෙනෙක්ම මහලු වෙනවා හැම කෙනෙක්ගේම අතපය පණ නැති වෙනවා හැම කෙනෙක්ම එකතෙන් වෙනවා පින්වතුනි හැම කෙනෙක්ම ලෙඩට වැටෙනවා එහෙම නැති කෙනෙක් නෑ ඒ ධර්මතාවය කාටත් එකයි 165 70ක් විතරක් ඉන්න බෞද්ධයන්ට විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ විසින් නැවුවා කියන හැම මිනිස්සයටම ඒ ධර්මතාවය එහෙමයි දෙවියන් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළා කියන ජීවී අජීවී සෑම වස්තුවකටමත් ඒ ධර්මතාවයේ ඒ විදිහයි බුදුරජාණන් වහන්සේටත් ඒ ධර්මතාවයේ ඒ විදිහයි එහෙනම් නිර්මාණය කරපු මවපු ලෝකපාලක ලෝකයේ මවපු කිසිම කෙනෙකුට ධර්මතාවය ප්‍රකෘති ස්වභාවය ඇත්ත ස්වභාවය යථාර්ථය වෙනස් කරන්න නැති කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ බුදුරජාණන් වහන්සේලාත් එහෙමයි රෝගාතුර වෙලා බුදු පියාණන් වහන්සේ පෙරණිවන් පෑවේ. ලෝහිත පක්කන්දි කාලේ අතිසාර රෝගය ආවා. බොහෝම අමාරුවෙන් හිත ශක්තිමත් භාවයෙන් රෝගයේ මැඩපවත්වාගෙන හිටියා මිසක පින්වතුනි භාග්‍යවතුන් වහන්සේටත් ඒ ශරීර වේදනාව ආවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම යථාර්ථයට මුහුණ දෙන්නට ඕන. අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕන මේ සසර ගමන කොහොම ගියත් කොහොම ගත වුණත් වේදනාවක් මේ සසර ගමන දුකක් මේක මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් වුණාට කවුරුත් හිතන්නට එපා ඊළඟ ජීවිතෙත් මනුස්සයෙක්ම වෙයි කියලා එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පින්වතුනි එහෙම වෙන්න දෙන ඉඩකඩ අඩුයි පින්වතුනි සත්‍යය වැඩිපුර ජීවත් වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකවල නෙමෙයි සත්වය වැඩිපුර හිටියේ බ්‍රහ්ම ලෝකවල නෙවෙයි. සත්වය වැඩිපුර ජීවත් වුණේ මනුස්ස ලෝකය තුල නෙවෙයි පින්වතුනි. සත්වයා වැඩිපුර ජීවත් වුණේ අටමහා නරකය තුල. සත්වයාගේ මහා ගෙදර එතන සත්‍යය වැඩිපුර කාලයක් වාසය කළ තැන එතන පින්වතුනි. ඒ නිසා හැම කෙනෙක්ම හිතන්නට ඕන මේවා මනසින් දකින්න ඕන අහලා විතරක් වැඩක් නෑ. හොඳට මනසින් Taman Taman විසින්ම පච්චත්තං වේදිතබ්බෝ හොඳට Taman විසින්ම කල්පනා කරන්න ඕන. Taman විසින්ම හිතන්නට ඕන මේ කාරණාවල සත්‍යතාවයක් තියෙනව නේද? මේ කාරණාවල ඇත්තක් තියෙනව නේද? එහෙන් කණින් මම කොයිතරම් දේවල් වලට බැඳිලා ඉන්නවද? මම මගේ දේවල් වලට බැඳිලා වගේම මම අනුන් අනුන්ගේ දේවල් පවා මගේ කරගන්න මම කොච්චර උසාවි වල නඩු දාලා තියෙනවද මම කොච්චරනම් පොලිසි වල පොත්වල ලියලා තියෙනවද මගේ දේ විතරක් නෙවෙයි මම අනුන්ගේ දේත් මගේ කරගන්න කොච්චර මහන්සි වෙනවද මොකක් පිනවන්නද මගේ හිත පිනවන්න නේද ඇහෙන් වෙන්නේ හිත පිනවන එක කනෙන් වෙන්නේ හිත පිනවන එක ඒ වගේම නාසයට දිවට මේ හැම දෙයකින්ම කරන්නේ පින්වතුනි හිත පිනවන එකයි හිතට ඕන විදිහට වැඩ කරන්න දෙන්න බෑ හිතට හරි මාර්ගය කියා දෙන්න ඕන. යෝදේත මාරම් පඤ්ඤා උදේන කෙලස් මාය ප්‍රඥාව කියන ආයුධෙන් ගහලා නැති කරන්න ඕන, විනාශ කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ එකයි දේශනා කළේ අනේක ಜಾති සංසාරං සම්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං පුනප්පුනං නැවත නැවත දුක්ඛා මේ දුක ඇති කරවන වඩුවව මම හෙව්වා මේ ගහ ගේ හදන වඩුවව මම හෙව්වා මම වඩුවව හොයාගත්තා. නැවත වඩුවට මම ගිහි හදන්න දෙන්නේ. මම වඩුවව විතරක් නෙවෙයි නැති කරන්නේ. වඩුවගේ මෙවලම් එක්ක ඒ කියන්නේ ඇස ආදී ඉන්ද්‍රියන් වලින් අරගන්න අරමුණුත් එක්කම මම නැති කරලා දානවා. හැමතැනදීම මදහත් භාවය තුල හිත පිහිටවනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒක. ඒ ඒ නැති කිරීම සිද්ධ කළාට පස්සේ, ඒ අල්ලා ගැනීම අත්හැරියට පස්සේ ඕනෑම කෙනෙකුගේ හිතට පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා. අල්ලා ගන්න, අල්ලා ගන්න, තමන්ගේ කරගන්න, තමන්ගේ කරගන්න, මගේ කිය කිය හිතන්න, හිතන්න, හිතන්න පින්වතුනි, ඒ බැඳීමත් එක්ක හිතන සංසුන් වෙනවා. හිතන සංසුන් වෙනවා කියන්නේ ඒ බැඳීම් කරගත්ත දේ, අල්ලාගත්ත දේ, තමන්ගේ කරගත්ත දේ රැකගන්න ඊළඟට මහන්සි වෙන්නට ඕන. රැකගන්න ඊළඟට උත්සාහ කරන්න ඕන ඒකට විධිවිධාන යොදන්නට ඕන අමාරුවෙන් Tamange කියලා බොහෝ වියදමක් කරලා ගෙයක් දොරක් හදාගත්තාම ඊළඟට මනස උත්සාහවත් වෙන්නේ ඒක රැකගන්න ඒක රැකගන්නට ගේ වටේට අපි කැමරා ටිකක් හයි කරනවා හයි කරාට පස්සේ ගේ ආරක්ෂා කරන්න කැමරා හයි කරලා තියෙනවා වගේම ඊළඟට මනස උත්සාහවත් වෙන්නේ කැමරාවත් ආරක්ෂා කරගන්න හොරෙක් හතුරෙකුටවත් ගලවන්න නොදෙන්නට එහෙනම් යම් දෙයකින් යම් දෙයක් තුළ බැඳෙනවා කියලා කියන්නේ යම් දෙයක් මගේ කියලා අල්ලගන්නවා කියලා කියන්නේ යම් දෙයක් තමන්ගේ කියලා උපන්දා උපාදානය කරගෙන හිත පිහිටවනවා කියලා කියන්නේ පින්වතුනි හැම වෙලෙම හිතන්න ඒක සසර දික් වෙනවා. කෙලෙස් ධර්ම ගොඩ නැගෙනවා. ක්ලේශයන් ඇති වෙනවා කියලා හැම වෙලෙම කල්පනා කරන්නට ඕන හිතන්නට ඕන. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී හැම දිනාම කල්පනා කරන්න එහෙනම් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව තුළ මේ පංචසික පඤ්ඤා සූත්‍ර දේශනාව තුළ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් උපාදානය කරගන්නට එපා දකින දේ දැකලා අත්හරින්න, අහන දේ ඇහුවා විතරයි අත්හරින්න හුරු කරන්න, මනසට දැනෙච්ච දේ දැනුණා විතරයි අත්හරින්න හුරු කරන්න. කිසිදු දෙයක් කරෙහි නැවත නැවත නැවත නැවත මනස අරගෙන ගිහිල්ලා ග්‍රහණය කරගන්න එපා. මේවා එකපාර කරන්න බෑ. මේ කිව්ව කියන දේ, මේ දේශනා කරන දේ, මේ අනුශාසනාව ශ්‍රවණය කළාට ඔබට එකපාරට මේ දේ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට ලොකු උත්සාහයක් ගන්නට ඕන පින්වතුනි. ලොකු මහන්සියක් ගන්නට ඕන. ලොකු වීරයක් ගන්න කරගන්නට ඕන. වීරිය තුලින්ම තමයි, මහන්සිය තුලින්ම තමයි, යහපත් සිහිය තුලින්ම තමයි මේ කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් යහපත් සිහියමයි කෙලෙස් ධර්ම නැති කරන්න තියෙන එකම ආයුධය. යහපත් වීරය, මහා උත්සාහය, වීරයමයි පින්වතුනි කෙලෙස් ධර්ම නැති කරන්න මැඩපවත්වන්න තියෙන එකම ආයුධය ඒක කල්පනා කරන්න ඕන ජීවිතයේ වෙන අඩුපාඩුකම් නැති කරගන්නට ඕන ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්න ඕන පින් කුසල් රැස් කරන්නට ඕන භව ගමන දුකයි කියලා තේරුම් ගන්නට ඕන කොයිතරම් දරුමල්ලු හිටියත් කොයිතරම් ඥාතිවරු හිටියත් කොයිතරම් නෑදෑයෝ හිටියත් පණ වගේ ආදරය කරන ස්වාමියා බිරිඳ හිටියත් මේ කවුරු කොහොම හිටියත් පින්නතුනි අපි මේ ගමන තනියමයි යන්නේ කියලා හිතන්නට ඕන. දුකකටපත් වුණොතින්, නිරයට වැටුණොතින්, නරකාදියට වැටුණොතින් අම්මා ඉදිරිපත් වෙන්නේ නෑ ගොඩ ගන්න අපිව. තාත්තට ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නෑ ගොඩ ගන්න අපිව දරුවෝ ඉදිරිපත් වෙන්නේ නෑ ගොඩ ගන්න අපිව ඒ කවුරු කවුරුත් අපිත් එක්ක යන්නේ ටික දුරයි සොහොන් කොට දක්වා විතරයි වලදාන තැනට විතරයි ආදාහනාගාරයේ ළඟට විතරයි එතනින් එහාට පින්වතුනි මේ දේශනාව කරන මම සමගවත් දේශනාව ශ්‍රවණය කරන ඔබ සමගවත් අපි කවුරුවත් සමග වෙන කිසිදු කෙනෙක් යන්නේ නැහැ එන්නේ කරන පින පව දෙක විතරයි. ඒ නිසා පින්වතුනි කවුරු මොන විදියට කොහොම ජීවත් වුණත් Tamange ජීවිතේ යම්කිසි තැනක යම්කිසි අවස්ථාවකදී පින්වතුනි Taman කරපු කියපු හොඳ නරක හැමදේම සිහි වෙනවා. හැමදේම මතක් වෙනවා. දේවදත්ත හාමුදුරුවන්ට එහෙම වුණා. උන්වහන්සේ මොනතරම් දේවල් ඇඟේ පතේ හිතේ හයිය තියෙද්දි කළත් අවසාන වෙලාවේ සිහිපත් වුණා කළ දේවල් තමන් කරලා තියෙන වැඩිපුර අයහපත් දේ නම් මනසට කාවැදලා තියෙන එවැනි දේවල් නම් පින්වතුනි මොන තරම් පිරමක හිටියත් කාට කාටත් ඒව සිහි වෙනවා මතක් වෙනවා කල්පනාවට එනවා දේවදත්ත හාමුදුරුවෝ නිරයට ගියේ හින්දා කෝකාලික භික්ෂුව නිරයට ගියේ ඒ හින්දා අපි මේ දේවල් ගැන හොඳට හිතන්නට ඕන කල්පනා කරන්නට ඕන හොඳ මනසක් ඇතුව අපි ඉපදුනේ ඒ හින්දා මේ මනස විකෘති මනසක් කරගන්න උත්සාහවත් වෙන්න එපා මේ මනස මන්ද බුද්ධික මනසක් කරගන්න උත්සාහවත් වෙන්නට එපා. මත්පැන් පානය කරන උදවිය පවා හිතන්ට ඕන නැවත නැවත නැවත නැවත ඒව පානය කරගෙන කරගෙන මේ මනස අසීයෙන් යුක්ත මනසක් වෙන්නට උත්සාහවත් කරනවා වෙහෙස වෙනවා කියලා කියන්නේ ඊළඟ ජීවිතයේ තුල මන්ද බුද්ධික වෙලා උපදින්න තියෙන ඉඩකඩ තියෙනවා. මොකද හිත වැඩිපුර පිහිටුවන්නේ මනසේ විකෘති බවට, මනසේ අසීහිය ස්වභාවයට හිත වැඩිපුර පිහිටුවන්නේ. ඒ නිසා අපි කාටවත් මේ දේවල් දේශනා කරන්න පින්වතුනි ඔබට බලෙන් මේ දේවල් දෙන්නට නෙවෙයි තම තමන් විසින් තේරුම් ගන්න ඕන තම තමන් විසින් අවබෝධ කරගන්න ඕන තම තමන් විසින් තමන්ගේ හිතින්ම කල්පනා කරන්න ඕන අහලා විතරක් නිස්කාරණේ අයින් කරලා දාන්න එපා බාල මහලු තරුණ වැඩිහිටි හැම කෙනෙක්ගේම ජීවිත තුළ පින්වතුනි මේ කියන ධර්මතා මේ කියන ධර්මානුශාසනාව ජීවිතයේ තුළ හිතට අරගෙන හොඳට ගොඩනගා ගන්න ඕන ඒ අනුව හැඩ ගැහෙන්නට ඕන ඉතින් ඒ නිසා අපි කාටවත් මේ දේවල් කරන්න කියලා බල කර කරන්නේ නැහැ. හැබැයි අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ සසරේ තියෙන දුක්සහිත බව, මේ සසර ගමනේ තියෙන භයානක බව පැහැදිලි කරවන එක, අවබෝධ කරවන එක, තේරුම් කරවන එක මහා සංඝරත්නයේ විදිහට අපිට කළ හැකි කාරණාව එයයි. තේරුම් ගත යුතු, ඒකේ වගකීම ගත යුතු පුද්ගලයා ශ්‍රවණය කරන ඔබයි. ඒ හින්දා අපි සිවුරක් දරාගත්තා කියලා අපිට විශේෂ වරප්‍රසාදයක් නැහැ. දිව්‍ය ලෝකයට යන විශේෂයෙන් වීසා වදින්නේ නැහැ. අපි කවුරු කවුරුත් අපි දෙපාර්ශවයටම කරන පින් කුසල් දේවල් එක තමයි පින්වතුනේ මේ ගමනේ සුගතිය දුගතිය තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ඇහැ කන නාසය ආදී කොට ඇති මේ ඉන්ද්‍රයන් බොහෝම මදහත්ව කල්පනා කරන්ට මේ දේවල් වලට ඕනෑවට වඩා මේ දේවල් සංතරපණය කරන්න සතුටු කරන්ට යන්න එපා. පුළුවන් තරම් ධර්මානුකූල වෙන්න, මදහත් මාර්ගය තුළ ගමන් කරන්න, හරිවරද්ද හොඳට තේරුම් අරගන්න, අකුසලයේ දුරු කරන්න, කුසල් දහම් ජීවිතය තුළ ගොඩනගා ගන්නට හැමදිනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා මේ ධර්මානුශාසනාව સમાප්ත කරනවා නිමාවටපත් කරනවා. අපි මේ වෙලාවේ කල්පනා කරමු නිවාසස්ථාන තුල සිටගෙන ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාම මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකඟ හිතින් යුක්තව අදිෂ්ඨාන කරන්න ලෝකේ ශාසනය ආරක්ෂා කරන තමන්ගේ ජීවිත රකින්න ආරක්ෂා කරන ඉෂ්ට දේවතාවුන් ප්‍රදාන කොට ඇති සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා උතුම් සතර මඟ සතර ඵලයන්ට පැමිණ සසර ගමන කෙලවර කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු අද දවසේදී මේ උදාාරතර පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියාදී අතුරු කොට ඇති හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් පරලෝසපත් වෙන්ට යදුන ස්වාමි පුරුෂයා දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පරලොවට පුණ්‍යානුමෝදනා කරන්නටත් අවසානික ප්‍රාර්ථනාව වෙන උතුම් සංසාර සුවය ප්‍රාර්ථනා කරන්නටත් ශ්‍රාවක හැම දිනාටම ධර්මාවබෝධය ලැබීමත් කියන මේ අදිෂ්ඨාන බලාපොරොත්තු මූලික කරගෙන නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරේ අංක 628 න් 6 නිවසේ පදිංචි පියසීලී තෙබුවන මහත්මිය විසින් මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කටයුතු කරනවා. ඒ ඒ අනුව පින්වත් මෑණියෝ කල්පනා කරන්න තමන්ගේ ළමෙන් මිය පරලව ගිය ස්වාමි පුරුෂයා මව්දෙමව්පියන් ඇතුළු කොට ඇති සංසාරගතව මිය පරලව ගිය ලේ ඥාතීන් වනනවන සෑම සියලු දෙනාටම මේ පින් අයිති වෙත්වා. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැදිගල්ලේ චන්දාලෝක ස්වාමින්වයන් වහන්සේ අපේ ස්වාමින්වයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුවචිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි Thank you.